උපාසකවරයෙක් බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රයේ සරණ ගිය ඒ රත්නත්‍රේ පරායන කොටගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි නියැලෙන උපාසක උපාසිකාවන් තුළ මෙබඳු ගුණාංග පැවතිය යුතුයි කියලා ಗುಣ 10ක් දක්වලා තියෙනවා. ඒ ಗುಣ 10න් පසුගිය ධර්මදේශනාවල මූලික ගුණාංග 3 අපි පැහැදිලි කරන්නට යෙදුනා. අද ධර්ම දේශනාව තුළින් බලාපොරොත්තු වෙන්නේ හතරවැනි උපාසක ගුණය පැහැදිලි කර දෙන්නටයි. ඒ සඳහා අපේ මාතෘකාව හැටියට ඒ ಗುಣ පිළිබඳව දැක්වෙන නාගසේන මහරහතන් වහන්සේ විසින් මිලිඳු මහරජතුමාට පැහැදිලි කරන ඒ දේශනා පාඩයක් මාතෘකාව හැටියට යොදාගත්තේ ඉද මහරජ උපාසකෝ සම්මා දිට්ඨිකෝ හෝති අපගත කෝතුහල සමංගලිකෝ මහරජතුමනි උපාසකයෙක් වේ නම් ඒ උපාසකවරයා මෙන්න මේ කියන උපාසක ගුණේනුත් සමන්විත විය යුතුයි. ඒ කුමක්ද? සම්මා දිට්ඨිකෝ හෝති. ඒතනත්තා සම්‍යක් දෘෂ්ටියෙහි පිහිටිය කෙනෙක් වෙන්නට ඕන. අපගත කෝතුහල මංගලිකෝ. ඒ කෝතුහල මංගලිකයන් දුරු කරපු කෙනෙක් වෙන්නට ඕනයි කියලා උන්වහන්සේ මෙහිදී පැහැදිලි කරනවා. කෝතුහල මංගලයි කියලා කියන්නේ ditta මංගල, සුත මංගල, මුත මංගල ආදි වශයෙන් අතීත කාලයේ මිනිසුන් ඇසූ දේ අනුව මංගල අවමංගල තීරණය වෙනවා. ඒ වගේම දුටු දේ මත මංගල්‍ය අවමංගල්‍ය තීරණය වෙනවා. යහපත අයහපත තීරණය වෙනවා. මේ විදිහට මිනිසුන් අතර පවතින මතිමතාන්තර තමයි මේ කෝතුහල මංගලික කියලා හඳුන්වන්නේ. අතීතේ පමණක් නොවේ අද වුණත් බොහෝ දෙනාගේ సంతාන තුල මේවා කාවැදී පවතිනෝ ගමනක් යන්නට පිටත් වෙනකොට හුණෙක් හඬ නැගුවොත් ඒ ගමන ඒ මොහොතේ යාම සුදුසු නෑ ඒක අසුබයක් ඒ සිද්ධ වෙන්නේ ඒක තමයි හුණා කෑ ගැහුවේ මේ විදිහට හැංගීම් මිනිසුන් අතර කාවැදී තියෙනවා ඒ වගේම සමහර වෙලාවට ඇසට පෙනෙන දේවල් වතුර භාජනයක් පිරුණු කලයක් අපේ ඉදිරියට මුණ ගැහුනොත් ඒක සුබ ලක්ෂණයක්. එහෙම නැතුව හිස් බඳුනක් අරගෙන එන කෙනෙක් අපට මුණ ගැහුනොත් ඒ ගමන නොගෙහින් ඉන්න තරමට හොඳයි. මොකද ඒක අසුබ කාරණයක් කියලා මේ විදිහට මිනිසුන් අතර අදටත් පවතින ඒ ඇසීමෙන් දැකීමෙන් යහපත අයහපත සිද්ධ වෙනවා කියන කරුණු බෞද්ධයින් අතර පවා අදටත් පවතින අවස්ථා හුඟක් වෙලාවට අපි දකිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒවා තුලින් අපට යහපත අයහපත සිදු වෙනවයි කියලා තීරණය කරන්නට කොහෙත්ම පුළුවන් කමක් නැහැ. පුද්ගලයාට යහපත හෝ අයහපත සිදු කරන්නට ප්‍රධාන වශයෙන් සාධක වෙන්නේ Tamanගේ సంతානෙහි පහළ වෙන්නා වූ සිතුවිලි පරම්පරාව. Tamanගේම චේතනාව මුල් කොටගත්තු සිතුවිලි පරම්පරාව තමයි ප්‍රධාන සාධකයේ වෙන්නේ. ඒ වගේම සාංශාරික වශයෙන් අපි සිද්ධ කරගෙන තියෙන කුසල කුසල කර්ම තවත් සාධකයක් වෙනවා. මේ විදිහට හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන මේ ලෝක ධර්මතාවයේ පැහැදිලි කරන තැන භාග්‍යවතුන් වහන්සේ කරුණු පහක් දක්වනවා චිත්ත නියාම, කම්ම නියාම, බීජ නියාම, ඍතු නියාම, ධර්ම නියාම වශයෙන්. එතන චිත්ත නියාමයයි කිව්වේ Tamanගේ සිතුවිලි ක්‍රියාත්මක වෙන රටාව. කම්ම නියාමයයි කිව්වේ Taman සාංශාරික වශයෙන් සහ මේ ජීවිතයේ සිදු කරගෙන තියෙන කුසල අකුසල කර්මයන් බීජ නියාමයයි කිව්වේ පුද්ගලයෙක් නම් Tamanගේ මව්පියන්ගෙන් උරුම කරගත්තු ඒ බීජයන් සම්බන්ධව එහෙම නැත්නම් වර්තමානයේ බටහිර විද්‍යාවට අනුව කියනවා නම් ඥාන අනුව Tamanට උරුම වෙච්ච ප්‍රවේණි ගති ලක්ෂණ තමයි මෙහිදී බීජ නියාමයේ කියලා හඳුන්වන්නේ ඊළඟට ඍතු නියාමයයි කියලා කියන්නේ සීත උෂ්ණ අඩු වැඩි වීම මත පාරිසරික වශයෙන් සිදුවෙන වෙනස්කම් ධම්ම නියාමයයි කියලා කියන්නේ මේ காரணා හතරටම අන්තර්ගත කළ නොහැකි එහෙත් ලෝකයේ තුල සිද්ධ වෙන යම් යම් විශේෂත්වයන් පවතිනවා ගුණ ඇති උතුමන්ගේ ඒ ගුණ කදම්බේ නිසා විශේෂයෙන් මහබෝසතාණන් වහන්සේ ලොව පහළ වෙනකොට උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙනකොට ඒ තථාගතයන් වහන්සේ පිරිනිවන් පහනකොට උතුම් සද්ධර්ම දේශනාවන් මංගල ධර්ම දේශනාව පවත්වනකොට මෙබඳු අවස්ථාවන්හිදී ලෝකයේ තුල සිද්ධ වෙන සුවිශේෂ වෙනස්කම් ධම්ම නියාමයේ කියලා හඳුන්වනවා. එතකොට බුදුදහම තුල මෙන්න මේ විදිහට පුද්ගල ජීවිතයකට බලපාන ලෝකයේ දේවල් සිද්ධ වෙන්නට හේතු කාරණා හැටියට හේතුඵල වශයෙන් දැක්විය හැකි කාරණා පහක් ධර්මයේහි පැහැදිලි කෙරෙනවා. ඉතින් මේ කාරණා වලට අනුව මේ කාරණා උස්පහත් වෙන ස්වභාවය මත පුද්ගල ජීවිතයක යහපත හෝ අයහපත සිදු වෙන්නට පුළුවන්. ඒ සිදු වෙන දේ Taman සිතන පතන ආකාරය මත ඕනනම් යහපතක් කරගන්නට පුළුවන් ඕනනම් අයහපතක් කරගන්නට පුළුවන්. අර මංගල සම්මතයි කියලා ජීවිතයේ සිද්ධ වෙන යහපත් දේ වුණත් පුද්ගලයාගේ චින්තන රටාව විකෘති නම් දැක්ම ව්‍යාකූල නම් ඒ තැනැත්තා අයහපත පිණිසම යොදවා ගන්නට පුළුවන්. උදාහරණයක් හැටියට සසර ගමනේ කරන ලද කුසල විපාක වශයෙන් අපි මනුලෝක උපදිනවා. ඒ වගේම බුද්ධෝත්පාද කාලයක ඉපදිලා තියෙනවා. ඒ වගේම බෞද්ධයින් හැටියට ඉපදිලා ධර්මය අසන්නට අවකාශ ලැබිලා තියෙනවා. මේ හැම එකක්ම අපට ලැබිලා තියෙන වාග්ය සම්පන්න අවස්ථා මේවා සාංශාරික කුසල විපාක වශයෙන්මයි ලැබිලා තියෙන්නේ. ඒ වගේම පුද්ගලයෙකුට මේ ජීවිතයේ සුවපත්ව ජීවත් වෙන්නට අවශ්‍ය ධන සම්පත්තිය සාංශාරික කුසල කර්ම වශයෙන්ුත් මේ ජීවිතයේ උත්සාහය වීර නිසා Tamanට ලැබෙන්නට පුළුවන්. දැන් මේ ලැබිලා තියෙන හැම දෙයක්ම යහපත පිණිස යොදවා ගන්නවද විනාශය පිණිස යොදවා ගන්නවද කියන එක තීරණය වෙන්නේ Tamanගේ දැක්ම Tamanගේ ආකල්පවල ස්වභාවය මතයි. නිවැරදි දැක්මක් තිබුණොත් ඒ හැම දෙයක්ම යහපත පිණිස යොදා ගන්න පුළුවන්. වැරදි දැක්මකින් ක්‍රියාත්මක වුණොත් ඒ සියල්ලක්ම අයහපත පිණිස යොදා ගන්නටත් පුළුවන්. මේ සඳහා අපට සිහි කරන්නට පුළුවන් හොඳම උදාහරණය තමයි තථාගතයන් වහන්සේ ජීවමාන අවදීෙහිම දේවදත්ත හාමුදුරුවන්ගේ චරිතය. උන්වහන්සේ මිනිසෙක් හැටියට ඉපදුනා බුද්ධෝත්පාද කාලයක ඉපදුනා බුදුවරයෙක් හමුවට පැමුණුණා ඒ තථාගතයන් වහන්සේගේ ඥාතිත්වය ලබාගෙන ඉපදුනා පැවිද්ද දුර්ලභ වූ පැවිද්ද ලැබුවා සද්ධාවෙන් පැවිදි වුණා මේ හැම දෙයක්ම සිදු කරගත්තා. නමුත් අවසානයේ සියල්ලක්ම විපත විනාශයේ පිණසම භාවිතා කළා. මහත් වූ ආනන්තරේ පාප කර්මයන් කරගෙන අපා දුක් විඳින්නට, निराදුක් විඳින්නට ඒ සියල්ලක්ම අවසානයේ යොමු කරගත්තා. ඒ කුමක් නිසාද ප්‍රඥාවෙන් නිවැරදි දැක්මකින් ඒවා පරිහරණය කරන්නට සමත් නොවුණු නිසා. ඒ වගේම මෑත යුගයේ ගත්තහම ප්‍රභාකරන් වගේ මිනිසුන් manuss ලෝකේ ඉපදුණා. ඒ manuss ලෝකේ ඉපදිලා බොහෝ manuss ඝාතන සිද්ධ කරන්නට විවිධාකාරයෙන් උපක්‍රම යොදලා මහත් කලකෝලාහල ඇති කරලා තමනුත් ප්‍රාණඝාතයේ සිද්ධ කරමින් තවත් බොහෝ දෙනාට ඒ සඳහා යොමු කරලා බොහෝ ජීවිත විනාශ කරලා අනන්ත සංසාරයේ දුක් විඳින්නට හේතු වෙන මහා අකුසල කර්ම රාශියක් සිද්ධ කරගත්තේ මනුලෝ ඉපදිලා ඒ මනුස්ස ලෝකයේ උත්පත්තිය නිසායි. එතකොට මිනිස් ලෝකයේ ඉපදින්නට අවකාශ ලැබීම මහත් වූ භාග්යක්. නමුත් ප්‍රඥාවෙන් තොර වුණොත්, නිවැරදි දැක්මකින්, නිවැරදි අවබෝධයකින් තොර වුණොත්, ඒ තමන් ලබන්නා වූ manussත්වයේම අවැඩ පිණිස යොදා ගන්නට පුළුවන්. ඒ වගේම සමාජයේ අපි දකිනවා දැනුගත්කම් ඇතුව මිල මුදල් ඇතුව නිලතල ඇතිව ඒ වගේම නොයෙකුත් තනතුරු ඇතිව කටයුතු කරන මිනිසුන් අපි සමාජයේ දකිනවා. ඒ බඳු මිනිසුන් ඒ තමන් සන්තක ධනය, බලය, නිලය, තානාන්තර මේ හැම දෙයක්ම යහපත පිණිස භාවිතා කරන අවස්ථාවලට වඩා තමන්ගේත් අනුන්ගේත් විනාශය පිණිස මෙලෝ පරලෝ පරිහානිය පිණිස භාවිතා කරන අවස්ථා බොහෝ කොට වත්මන් සමාජයේ පෙනෙන්නට තියෙනවා. නමුත් සැබවින්ම සාංශාරික කුසල විපාක වශයෙන් ඒවා ලැබුණට ඒ ලැබිච්ච දෙයින්ම බොහෝ අකුසල් රාශි කරගෙන මෙලෝ පරලෝ වනසාගන්නේ කුමක් නිසාද? නිවැරදි දැක්මක් ඇතිව කටයුතු කරන්නට නොහැකි නිසායි. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සැබෑ මිනිසෙක් හැටියට ඉපදිලා තථාගත සද්ධර්මයේ අනුව යන්නා වූ තැනැත්තා මේ දුටු දෙයින් ඇසූ දෙයින් සියල්ල සිද්ධ වෙනවා යහපත අයහපත තීරණය වෙන්නේ ඒ මතයි කියන ඒ ප්‍රාථමික தത്വෙහි මනස පවත්වා නොගෙන ඒ ලැබෙන දැනෙන හැඟෙන Tamanගේ ජීවිතයට හමු වෙන සෑම දෙයක්ම නිවැරදි දැක්මකින් දකිමින් නිවැරදි ආකල්ප මත Tamanගේ ජීවිතය ගොඩනගා ගන්නට පුළුවන් නම් සාංශාරික වශයෙන් යහපත් ආකාරයෙන් ලැබෙන දේත් යහපත පිණිස පරිහරණය කරන්නට පුළුවන් ඇතැම් විට සාංශාරික අකුසල කර්ම විපාක වශයෙන් Tamanට අත්විඳින්නට වෙන දුක වේදනාව පීඩාව වුණත් නිවැරදි දැක්මක් තියනවා නම් හොඳ වීරයකින් කටයුතු කරන්න පුළුවන් නම් manussත්වයේ අරුත තේරුම් අරන් ක්‍රියා කරනවා නම් ඒ දුක්ඛ විපාකයේ කටුක විපාකයේ වුණත් යහපත පිණිස Tamanට යොදා ගන්නට පුළුවන්. උදාහරණයක් හැටියට සිහිපත් කළොත් තථාගතයන් වහන්සේ දක්වනවා මහණෙනි ඥානවන්ත පුද්ගලයාටත් අෂ්ටලෝක ධර්මයට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා අනුවන පුද්ගලයාටත් අෂ්ටලෝක ධර්මයට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා මේ දෙදෙනාගේ ඇති වෙනස කුමක්ද එතනදී භික්ෂුන් වහන්සේලා තථාගතයන් වහන්සේටම ඇරයුම් කරනවා ස්වාමීනි අපට ඔබ වහන්සේ විසින්ම මේ පැහැදිලි කරලා දෙන්න. භාග්‍යවතුන් වහන්සේ එතනදී පැහැදිලි කරනවා මහණෙනි මේ අෂ්ටලෝක ධර්මයේහි අපි කැමැති කාරණා හතරක් තියෙනවා අකමැති කාරණා හතරක් තියෙනවා. ලාභ, යස, ප්‍රශංසා, සැප කියන කරුණු හතර අපි කොයි කවුරුත් ප්‍රතජන සත්වය ප්‍රිය කරන දේවල්. අලාභ අයස නිന്ദා දුක කියන காரணා හතර ප්‍රතජන මිනිසුන් අකමැති වෙන காரணා මේ කැමැති කරුණු හතරත් අකමැති කරුණු හතරත් ප්‍රඥාවන්තයාටත් මුහුණ දෙන්නට සිද්ධ වෙනවා අනුවන පුද්ගලයාටත් මුහුණ දෙන්නට සිද්ධ වෙනවා නමුත් මහණෙනි ඥානවන්ත පුද්ගලයා ඒ තමන් කැමැති காரணා ලැබෙනකොට ඒවා පරිහරණය කරමින් තමනුත් සැප විඳිනවා බොහෝ කුසල් දහම් සිද්ධ කරගන්නවා අනාගතයත් සුරක්ෂිත කරගන්නවා මෙලොව පරලොව සුවපත් කරගෙන විමුක්තිය සඳහා අවශ්‍ය පාරමිතා ධර්ම සම්පාදනය කරගන්නවා ඒ වගේම ඒතනත්තාට අර අලාභ අයස නිന്ദා දුක කියන මේවාට මුහුණ දෙන්නට සිද්ධ වෙනකොට ඒතනත්තා එතනදී ඉවසීම ප්‍රගුණ කරනවා, අදිෂ්ඨානය ප්‍රගුණ කරනවා, ප්‍රඥාව අවදි කරගන්නවා, වීරය භාවිතා කරනවා. මෙබඳු ගුණාංග අවදි කරගෙන ඒ දුක වේදනාව Taman වෙත පැමිණියේ කවර හේතු සාධක නිසාද? ඒවා හඳුනාගෙන ඒවා බැහැර කරගන්නේ කොහොමද? යලි යලිත් එබඳු විපතක් සිදු නොවන්නට කටයුතු කරන්නේ කොයි ආකාරයෙන්ද කියලා මනවින් හඳුනාගෙන තමන්ගේ මෙලොව පරලොව અભිවෘද්ධිය සඳහා ක්‍රියා කරනවා සේම මේ සසර ගමනෙහි දුක නිවැරදිව හඳුනාගෙන මේ සසර දුක් වලින් එතර වෙන්නට මං තනා ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එමනම් ඥානවන්ත පුද්ගලයාට ඒ යහපත සිද්ධ වුණත් ඔහු එයින් යහපතක් සිද්ධ කරගන්නවා අයහපත සිද්ධ වුණත් ඔහු එයින් යහපතක්ම සිද්ධ කරගන්නවා කුමක් නිසාද තථාගත සද්ධර්මයේ ශ්‍රවණය කරලා ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙමින් නිවැරදි දැක්මක් ඇතුව ජීවිතේ පවත්වාගෙන යන නිසා නමුත් තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අනුවන පුද්ගලයාටත් මේ කාරණා අටම Tamanගේ ජීවිතයේ අත්විඳින්නට ලැබෙනවා අඥාන පුද්ගලයා ඒ Taman කැමති දේවල් Tamanට ලැබෙනකොට ඒ කියන්නේ ලාභ යස ප්‍රශංසා සැප කියන මේ කාරණා ලැබෙනකොට එයින් උද්දාමයටපත් වෙලා එයින් උම්මත්තක වෙලා Tamanගේ හැකියාව බලය ධනය පිරිස කීර්තිය නිරෝගිකම ජවය මේවා ලෝකෙට පෙන්වන්නට ගිහිල්ලා බොහෝ පව්කම් සිද්ධ කරගන්නවා මෙලෝ පරලෝ විනාශ කරගන්නවා ඒ තනත්තා කුසලයෙන් පිරිහෙනවා ඒ වගේම ඒ තනත්තාට අර දුක්ඛිත කාරණා පැමිණෙනකොට ඒ කියන්නේ අලාභ අයස නිന്ദා දුක කියන මේ කාරණා පැමිණෙනකොට ඒ තනත්තා එය Tamanගේ දෝෂයක් හැටියට දකින්නේ නැහැ. අනිත්‍ය නිසා තමයි මට මේ දුක වේදනාව අත්විඳින්නට සිද්ධ වුනේ මේ අලාභය සිද්ධ වුනේ මේ අපකීර්තිය විඳින්නට සිද්ධ වුනේ මේ ඇඳුම් මැනුම් වලට මුහුණ දෙන්නට සිද්ධ වුනේ අසවලා අසවලා නිසයි කියලා බිරිඳ සමග සැමියා සමග අම්මා තාත්තා සමග දරුවා සමග අසල්වැසියා සමග ලෝකයේ අන් අය සමග අඩදබර කරගෙන බොහෝ ගැටුම් ඇති කරගෙන අර සසරේ අකුසල කර්ම විඳවනවා මදිවට තව බොහෝ පව්කම් රාශි කරගෙන මෙලෝ පරලෝ වනසා ගන්නවා මහණෙනි මෙන්න මේ විදිහයි අනුවන පුද්ගලයා කුසල විපාකයක් වශයෙන් Tamanට ලැබෙන යහපත් දේත් විනාශය පිණිස යොදාගන්නේ තමන්ට අකුසල කර්ම විපාක වශයෙන් ලැබෙන අයහපත් දේත් විනාශයේ පිණස යොදාගන්නේ. නමුත් ඥානවන්ත පුද්ගලයා තමන් වෙත ලැබෙන යහපත් දේ යහපතට යොදා ගන්නවා පමණක් නෙවෙයි අයහපත් දේ වුණත් ප්‍රඥාවෙන් ඒ තැනැත්තා යහපත පිණිස යොදා ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ එහිදී පැහැදිලි කරනවා. ඒ නිසා බෞද්ධ උපාසක උපාසිකාවන් දුටු දේ මත ඇසූ දේ මත සියලු යහපත අයහපත තීරණය වෙනවා සසරේ කරන ලද කුසල කුසල කර්ම මත දෛවයේ මත හැම දෙයක්ම විසඳෙනවා කියන ඒ ප්‍රාථමික හැඟීම තුල පවතින්නේ නැතිව ඒ ලාමක දෘෂ්ටිය තුල එල්බගන්නේ නැතිව යම්කිසි කෙනෙකුට ප්‍රඥාවෙන් සම්මා දිට්ඨිය ඇතිව නිවැරදි දැක්මක් ඇතිව ක්‍රියා කරන්නට පුළුවන් නම් ලැබෙන යහපත වගේම දුක් පීඩා වලිනුත් මේ ලෝක වශයෙන්ුත් පරලෝක වශයෙන්ුත් અભිවෘද්ධියට පැමිණෙන්නට ඒතනත්තා සමත් වෙනවයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනිසා මෙහි දක්වනවා ඒ තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන් වෙත තිබිය යුතු ප්‍රධාන ගුණාංගයක් හැටියට ඒ කෝතුහල මංගලිකයන් ඒ කියන්නේ දිට්ඨ මංගල සුත මංගල මුත මංගල ආදී වශයෙන් ඇසූ දුටු දෙයින් යහපත වෙනවා කුසල කුසල කර්මයේ මතම දෛවයේ මතම දේවල් විනිශ්චය වෙනවා වැනි ඒබඳු හැඟීම් තුල හිර වෙලා ඉන්නේ නැතිව ලෝකය හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන හැටි ඒ සඳහා බලපාන සියලු සාධක සමස්තයක් වශයෙන් තේරුම් අරගෙන එක් දෙයකට ප්‍රධාන තැන නොදී මේ සෑම දෙයක්ම ලෝකයේ තුල දේවල් ක්‍රියාත්මක වීමේදී සාධක වෙනවා කියන කාරණේ නිවැරදිව වටහාගෙන සම්මා දිට්ඨියෙන් ක්‍රියාත්මක වෙන්නට ඒ තැනැත්තා සමත් විය යුතුයි කියන බවයි මේ කාරණයෙන් පැහැදිලි කරන්නේ. එනිසාම තමයි පෙනුතුනේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය එහෙම නැත්නම් නිවන් මඟ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පැහැදිලි කරන තැනදී තථාගතයන් වහන්සේ මුලටම සම්මා දිට්ඨිය පිළිබඳව දේශනා කරන්නේ. සම්මා දිට්ඨිය හෙවත් නිවැරදි දැක්මක් නැතිව පුද්ගලයේ ගුණනුවණ වඩන්නට හෝ ජීවිතේ පවත්වන්නට යන තැනදී ඒ තැනත්තාට වරදින්න පැටලෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. ඒ වගේම අයහපත් දේ පමණක් නෙමෙයි යහපත් දේත් විනාශය පිණිස යොදා ගන්නට සැරසෙන ඒ සඳහා ක්‍රියාත්මක වෙන අවස්ථා ඕනෑ තරම් ඇතිවෙන්නට පුළුවන් ඒ නිවැරදි දැක්මක් නැතිකම නිසා. එනිසා යම්කිසි කෙනෙකුට ලැබිලා තියෙන සම්පත්වල අඩුවැඩි බව හෝ කුසලා කුසලයන්ගේ ස්වභාවය කෙසේ වෙතත් පුද්ගලයාට ප්‍රඥාව තියෙනවා නම් ඒ ප්‍රඥාව මත පිහිටලා නිවැරදි දැක්මක් ඇති කරගෙන ලැබිලා තියෙන හැමදේම යහපත පිණිස යොදා ගන්නට ඒතනත්තා සමත් වෙනවා. අතීත කාලය ගත්තත් වර්තමාන කාලය ගත්තත් අපට මේ සඳහා ඕනෑ තරම් උදාහරණ හඳුනා ගන්නට පුළුවන්. පටාචාරාව වැනි කෙනෙක් Tamanගේ දරුවෝ නැති වුණා, සැමියා නැති වුණා, අම්මා තාත්තා නැති වුණා. ඒ පිළිබඳවම කල්පනා කරලා උම්මත්තක වුණා. නිවැරදිව ධර්මානුකූලව කල්පනා කරන හැටි බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දුන්නු තැන ඒ පිළිබඳවම කල්පනා කරලා සියලු දුකෙන් නිදහස් වෙන්නට ඇය මනස සකස් කරගත්තා. එතකොට අර දරුවන්ගේ අභාවය, සැමියාගේ අභාවය, මව්පියන්ගේ අභාවය ඇයට දුක ඇති කරන්නට හේතුණා වගේම ඒ කාරණාවම සියලු දුකෙන් නිදහස් වෙන්නට ඇය මගක් හැටියට භාවිතා කළා. අරමුණක් නිමිත්තක් හැටියට භාවිතා කළා. ඒ කුමක් නිසාද නිවැරදි දැක්මක් ඇති වුණු තැන Tamanගේ ජීවිතයට පැමිණෙන දුක් විපත් උනත් සාංශාරික අකුසල කර්ම විපාක වශයෙන් ලැබෙන පීඩාකාරී අවස්ථාවන් උනත් ලෝකය ජය ගන්නට දහම දකින්නට අපට භාවිතා කරන්නට පුළුවන්. අන්න ඒ නිසා තමයි මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි නිරත වෙන තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන් අර විදිහේ ප්‍රාථමික කාරණාවන් තුල එල්බ ගන්නේ නැතිව ඉතා අගතිගාමි අදහස්වල එල්බගෙන Tamanගේ ජීවිතය අඳුරු කරගන්නේ නැතිව සම්මා දිට්ඨිය යුක්තව Tamanගේ ජීවිතයට බලපවත්වන සෑම කාරණයක්ම මනවින් හඳුනාගෙන මදහත්ව ක්‍රියාත්මක වෙන්නට දක්ෂ පුද්ගලයෙක් විය යුතුය කියලා මෙහිදී සඳහන් කරන්නේ. සම්මා දිට්ඨිය පිළිබඳව කතා කරනකොට පින්නතුනේ අපට ප්‍රධාන වශයෙන්ම තේරුම් ගත යුතු කාරණයක් තමයි සම්මා දිට්ඨිය ඇති කරන්නට සාධක වෙන මුල්ම කාරණය ප්‍රඥාවයි කියන බව. අපේ సంతානෙහි ප්‍රඥාව ඇති වෙන ඇති වෙන ආකාරයට වර්ධනය වෙන වර්ධනය වෙන ආකාරයට තමයි ඒ පුද්ගලයාගේ සම්මා දිට්ඨියෙහි ප්‍රමාණය හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. සම්මා දිට්ඨියයි කියලා කිව්වහම සරල වශයෙන්ම අපට හැඟෙනවා නිවැරදි දැක්මයි කියන බව. නිවැරදි දැක්ම කියලා කියන්නේ යථා ස්වභාවය දැක ගන්නට හාත්පසින් කරුණු දැක ගන්නට පුළුවන් වෙන්නට ඕනේ. අපි බොහෝ වෙලාවට ලෝකයේ දකිද්දී එක පැත්තකින් එක කෝණයකින් තමයි කරුණු දකින්නට අනාවරණය කරගන්නට උනන්දු වෙන්නේ බොහෝ පැති ආවරණය වෙලා එක පැත්තකින් පමණක් අපි යමක් දිහා බැලුවට අපට සමස්තය මනවින් හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. අපි ගැටලු විසඳන්නට උත්සාහ කළත් බොහෝ දෙනා Tamanගේ පැත්තෙන් Tamanට වාසිදායක පැත්තෙන් ඒ දිහා බලනවා විනා හුඟක් වෙලාවට අනේකාගේ පැත්තෙන් ලෝකයේ පැත්තෙන් ඒ දිහා බලන්නට සමත් වෙන්නේ නැහැ. සාංශාරික වශයෙන් තමන් ගොඩනගාගත්තු කුසල කුසල කර්මයන්ගේ පැත්තෙන් තමන්ගේ මානසික සංකල්පනාවන්ගේ පැත්තෙන් ඒ දිහා බලන්නට හුඟක් දෙනා උත්සාහවත් වෙන්නේ නැහැ. Tamanට දැනෙන හැඟීම් වශයෙන් එල්බගත්තු එක කෝණයකින්ම යමක් දිහා බලලා විසඳන්නට වීරය කිරීම තුළ බොහෝ දේ පටලවෙනවා විනා යම් විසඳුමකට එන්නට දුෂ්කර වෙනවා. එනිසා අපි හැම දෙයක්ම විනිශ්චය කරද්දී ලෝකයේ දකිද්දී නිවැරදිව දකින්නට නම් Tamanට හැඟෙන Tamanගේ රුචි අරුචිකම් වලට අනුකූල ක්‍රමයෙන් පමණක් නෙවෙයි හාත්පසින් ලෝකය හඳුනා ගන්නට විමසා බලන්නට උනන්දු වෙන්න ඕන ඒ අනුව තමයි ප්‍රඥාවේ අඩු වැඩි වීම තීරණය වෙන්නේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සම්මා දිට්ඨිය ඇති කර ගන්නට නම් යම්කිසි පුද්ගලයෙක් තුල තිබිය යුතු විශේෂ ගුණාංග දෙකක් තියෙනවා ඒ තමයි පරතෝ ഘോഷය සහ යෝනිසෝ මනසිකාරය ඒ වගේම සම්මා දිට්ඨිය ඇති කරගන්නට අපට බාධා වෙන ප්‍රධාන බාධක දෙකකුත් පවතිනවා. ඒ තමයි දෘෂ්ටිගතික භාවය සහ අන්ධ භක්තිය. දෘෂ්ටිගතික භාවයයි කියලා කියන්නේ තථාගතයන් වහන්සේ බොහෝ සූත්‍රවල මේ කාරණේ පැහැදිලි කරනවා. තමන් ගත්තු මතය තුලම එල්බගෙන ඉදමේව සච්ඡං මෝඝමඤ්ඤං කියන ස්වභාවයෙන් මෙයමයි සත්‍ය අන් සියල්ල වැරදි කියලා එක් දෙයක හිර වී පවතිනවා. අද හුඟක් දෙනාට වෙලා තියෙන්නේ දහම පවා Tamanට වැටහෙන දේ දැඩිවල්ලාගෙන මෙයමයි සත්‍ය අන් සියල්ල වැරදි කියන මට්ටමට එක් එක් මතිමතාන්තර තුල හිර වී පවතිනවා එතනින් එහාට වැඩෙන්නට එයම බාධකයක් කරගන්නවා පිනතුනේ යම්කිසි නිවැරදි කාරණයක්ම අපි මතු කරගෙන ඒ කාරණය මතම එල්ලුණා වුණත් ඒයින් හානියක්මයි සිද්ධ වෙන්නේ. අපේ මතු කරගන්නා කාරණේ නිවැරදි වෙන්නට පුළුවන්. නමුත් ඒ නිවැරදි තැන වුණත් අපි දැඩිව ග්‍රහණය කරගත්තොත් එතනින් ඔබට වැඩෙන්නට එයම බාධාවක් වෙනවා. උදාහරණයක් හැටියට අපි padi පෙලක ඉදිරියට ගොඩ වීගෙන යනවා අපි එක් padiයකට ගොඩ වෙලා හොඳට කකුල් දෙකම හිස් ස්ථාවරව තියාගෙන දෙපසින් තියෙන දඬු වැටක් තදින් ග්‍රහණය කරගෙන දැන් මම හොඳට ස්ථාවර තත්වයක ඉන්නවා දැන් නම් මං හෙල වෙන්නේ නැහැ දැන් මං පඩියක් ගොඩ වුණා දැන් මං හොඳ තත්වයක ඉන්නවා මේ තත්වය තමයි හොඳම කියලා කකුල් දෙකම හොඳට පිහිටුවාගෙන දෙපසින් තරය අල්ලාගෙන නොසෙල්වී සිටියොත් ඒ ග්‍රහණය අතහරින තාක්කල් ඒ තනත්තාට ඉදිරියට යන්නට පුළුවන් වෙන්නේ නැහැ එතනම පළපදියම් වෙනවා එතනම නතර වෙනවා ඔහුගේ ගමනට එයම බාධකයක් වෙනවා එහෙමනම් අපි ඉදිරියට යන්නට නම් අර දැඩිවල්ලාගෙන ඉන්න දේ අතහරින්නට ඕනේ ඒ වගේම ස්ථාවරව තියාගෙන ඉන්න දෙපයින් එක් පයක් අපි ඔසවලා ඊළඟ පඩියට නතු කරන්නට ඕන එහෙම කරනකොට යම්කිසි අස්ථාවර බවක් වගේ දැනෙන්නට පුළුවන්. නමුත් ඒ අස්ථාවර බවට ඔරොත්තු දෙන සමතුලිත භාවය Tamanට රැකගන්නට බැරි වුණොත් ඒ සඳහා බියපත් වුනොත් ඒ සඳහා තැතිගත්තොත් ඒ පුද්ගලයා ඉදිරියට ගමන් කරයි කියලා අපේක්ෂා කරන්නට පුළුවන් කමක් නැහැ. දැන් එතකොට අර පළවෙනි පඩියට ගොඩ වුණා කියන එක බොරුවකුත් නෙමෙයි. ඒක එක්තරා ඇත්තක්. එතකොට මේ පළවෙනි පඩියට ගොඩ වුණා කියන එක වරදකුත් නෙමෙයි. ඒක එක්තරා යහපතක්. නමුත් ඒ යහපත් දේ වුණත් නිවැරදි දේ වුණත් දැඩිව ග්‍රහණය කරගත්තු තැන ඉන් ඉදිරියට වැඩෙන්නට එම බාධාවක් වෙනවා එම ආවරණයක් වෙනවා එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි ගුණනුවන වඩද්දී මෙයමයි සත්‍ය අන්සියල්ල වැරදි කියලා තමන්ට දැනෙන දේ තුලම දැඩිව கிඳා බැස්සොත් එයම දෘෂ්ටියක් හැටියට ග්‍රහණය කරගත්තොත් ඒින්ම ඒ තනත්තාගේ ගමන් මඟ එන හිටිනවා ආවරණය වෙනවා. ඒ නිසා සම්මා දිට්ඨිය දියුණු කරන්නට ප්‍රඥාව අවදි කරන්නට පුද්ගලයාට දෘෂ්ටිග්‍රාහ්‍ය ප්‍රධාන බාධාවක් වෙනවයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට එසේ බාධා කරන දෙවන කාරණේ තමයි අන්ධ භක්තිය. ඒ කියන්නේ ඒ පළවෙනි කාරණයෙන් කිව්වේ තමන් දන්න දේම හරි කියලා එයම ග්‍රහණය කරගෙන ඒ මතම ලගින ස්වභාවය. දෙවෙනි කාරණයෙන් කියන්නේ තමන්ට කිසිවක් වැටහෙන්නේ නැහැ තමන්ට කිසිවක් දැනෙන්නේ නැහැ තමන් අන්ධයි ඒ නිසා අනිත් අය කියන දේ තමයි හරි කියලා විචාර බුද්ධියකින් තොරව අන් අය කියන කියන අන් අය පෙන්වන පෙන්වන ඕනෑම දෙයක් අවිචාරවත්ව පිළිගන්නට තරම් විශ්වසනීයත්වයකට පැමිණෙනවා. එතකොට සද්ධාව ප්‍රඥාවෙන් තොර වුණු සැනින්ම එය අන්ධ භක්තියකට පරිවර්තනය වෙන්නට පුළුවන්. එතකොට පුද්ගලයේ කියන කියන ඕනෑම දෙයක් Taman අවිචාරශීලීව ග්‍රහණය කරන්නට පුළුවන්. එහෙම වෙනකොට පහසුවෙන් රවට්ටන්නට පුළුවන්, පහසුවෙන් මුලා කරන්නට පුළුවන්, පහසුවෙන් විකෘති කරන්නට පුළුවන්. ඊටාම ලාමක චරිතයක් බවටයි ඒ පුද්ගලයාපත් වෙන්නේ. ඒ බඳු මිනිසුන් එක් එක්කෙනාගේ මති මතාන්තර තුල දෝලණය වෙමින් පිහිටිය හැකි තැනක් නැතිව Tamanගේ දෙපයින් නැගී සිටින්නට තරම් ආත්ම ශක්තියක් නිවැරදි දැක්මක් නැතිව නිරන්තරයෙන් අන් අයගේ මතවාද මත ගසාගෙන යන අස්ථාවර පුද්ගලයෙක් බවට පත්වෙනවා විනා කිසි කලෙක එබඳු කෙනෙකුට ප්‍රඥාව අවදි කරන්නට ඒ తত্ত্বය උදව්වක් වෙන්නේ නැහැ පහසුවක් වෙන්නේ නැහැ පින්නතුනි. ඒ නිසා අපේ සම්මා දිට්ඨිය ඇති කරගන්නට නම් ප්‍රඥාව අවදි කරන්නට නම් මේ දුර්ගුණ දෙක දුරු කරගන්නට හැකියතාක් වෑයම් කරන්නට ඕනේ මොනවද දුර්ගුණ දෙක මෙයමයි හරි අන් සියල්ල වැරදි කියලා Tamanගේ මතයම එල්බගෙන ඉන්න ස්වභාවය සහ මගේ මතය මගේ ස්ථාවරය කුමක්ද කියලා පැහැදිලි කරගන්නේ නැතිව අන් අය කියන කියන දේ අන්ධ භක්තියෙන් ග්‍රහණය කිරීම කියන මේ අන්ත දෙක තමන්ගේ දේම ග්‍රහණය කළත් ඒත් වැරදි. ඒ වගේම තමන්ට කියන ස්ථාවරයක් නැතිව, ਵਿਚාරශීලී බවක් නැතිව අනිත් අය කියන කියන දෙයට රැවටී යන එකත් වැරදි. මෙතන මගේ කියලා අදහස් කළේ පිනතුනේ Tamanගේ රුචි අරුචිකම් මත තීරණය කිරීම නොවේ. Tamanගේ ප්‍රඥාව මත හේතුඵල වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කරලා යමක් ගණනය කරගන්නට අපි හැම විටම උනන්දු විය යුතු බවයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සම්මා දිට්ඨිය අවදි කරන්නට නම් ප්‍රධාන වශයෙන් අපට කාරණා දෙකක් උදව් වෙනවා ඒ තමයි පරතෝ ഘോഷය සහ යෝනිසෝ මනසිකාරය පරතෝ ഘോഷයයි කියලා කියන්නේ අනිත්‍ය කියන දෙයට ඇහුම්කන් දීම අනිත්‍ය විසින් කියා දෙන දේ ප්‍රතික්ෂේප කරන්නේ නැතුව අහන්නට කියවන්නට පුළුවන් හැකියාව ඒ තුලින් තමයි අපේ මනස අවදි වෙන්න පිණතුනි. මහබෝසත්වරයෙකුට Taman ශක්තියෙන් සියල්ලක්ම ප්‍රත්‍යක්ෂ කරමින් ਸਰවඥ භාවයට පත් වෙන්නට උන්වහන්සේ වෙනම ගමනක් යනවා. ඉන් පරිබාහිර වූ අන්‍ය පුද්ගලයෝ ශ්‍රාවක භාවය තුලින් තමයි ලෝකයේහි ස්වභාවය දැන හඳුනාගෙන අවබෝධ කරගෙන Taman ප්‍රත්‍යක්ෂ කරන්නේ. ඒ නිසා ශ්‍රාවක කියලා කියන්නෙම අසා දැනගන්නවා කියන අර්ථයයි. අසා දැනගන්නවා කියලා කිව්වට සියල්ලක්ම අපට අසා දැනගෙන පමණක් ප්‍රත්‍යක්ෂ කරන්නට බෑ. ඒ අසා දැනගැනීමෙන් ඇතිවෙන සුතමේ ඥානය යලි යලිත් සිතා බලනකොට චින්තාමය ඥානයක් බවට වඩා ගැඹුරට යනවා. ඒ ඇසූ දැනුම, සිතූ දැනුම හේතුඵල වශයෙන් සිහිනුවණින් දකිනකොට ප්‍රත්‍යක්ෂ කරනකොට ඒතනත්තාට ප්‍රත්‍යක්ෂ ඥානය නිර්මාණය වෙනවා ගොඩනැගෙනවා. නමුත් මේ ප්‍රත්‍යක්ෂ ඥානය ඇති කරන්නට පාදක වෙන්නේ අර ඇසූ දැනුම සහ සිතූ දැනුම. ඒ කියන්නේ අනුන්ගෙන් අහලා දැනගත්තු සුතමේ ඥානයයි. ඒ නිසා ਸਰවඥතා ඥානය සාක්ෂාත් කරන්නට වෙරවැයම් කරන මහබෝසතාණන් වහන්සේ නමක් හැරුණකොට අන් සෑම දිනාටම මේ සුතමේ ඥානයේ පරතෝ ഘോഷය ප්‍රධාන සාධකයක් වෙනවා සම්මා දිට්ඨිය ඇති කරන්න. ඒ මහබෝසතාණන් වහන්සේට උනත් අවසාන භවයේ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා ස්වඥාණයෙන්ම අවදි කරගෙන ඒ අවබෝධ කළත් අන් බොහෝ දේ අනන්ත සසරේ සුතමය වශයෙන් පරතෝ ഘോഷයෙන් බෝසත්වරයෙක් පවා වර්ධනය කරගෙන වැඩි දියුණු කරගෙන එන්නේ බුදවරු පසේ බුදවරු මහරහතන් වහන්සේලා ඇසුරු කරමින් තවත් බොහෝ දැනුගත් සත්පුරුෂයින් ආශ්‍රය කරමින් මහ බෝසත්වරයෙකුගේ පවා ප්‍රඥාව සුතමය වශයෙන් වැඩෙනවා ඒ පරතෝ ഘോഷය නිසා අවසාන භවයේ චතුරාර්ය සත්‍ය අවබෝධය කිරීමයි ස්වඥාණයෙන්ම උන්වහන්සේ තමන්ගේ ශක්තියෙන්ම අවබෝධ කරගන්නා ප්‍රධාන කාරණේ වෙන්නේ. ඒ නිසා බෝසත්වරයෙක් ගත්තත් අවශේෂ කෙනෙක් ගත්තත් ඒ හැම කෙනෙකුටම ප්‍රඥාව දියුණු කරන්නට සම්මා දිට්ඨිය අවදි කරන්නට පරතෝ ഘോഷය මහෝපකාරී වෙන ප්‍රධාන සාධකයක් වෙනවා. නමුත් ඒ පරතෝ ഘോഷය ඇති වුණු පමණටම අපේ ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. ඒ යෝනිසෝ මානසිකාරයෙන් විමසා බලන්නට පුළුවන් වෙන්නටත් ඕන. යෝනිසෝ මානසිකාරයයි කියලා කියන්නේ හේතුඵල වශයෙන් යලි යලිත් ප්‍රතිවේක්ෂා කර බැලීම. යෝනි කියලා කියන්නේ උත්පත්ති ස්ථානයයි. යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ උත්පත්ති ස්ථානයේ අනුව සොයා බැලීම, හේතුව අනුව සොයා බැලීම. දේව යෝනිය, මනුෂ්‍ය යෝනිය, പ്രേත යෝනිය ආදී වශයෙන් කතා කරන්නේ යෝනි කියලා කියන්නේ උපදින තැන. එතකොට යම්කිසි කාරණයක් පිළිබඳව සොයා බලද්දී ඒ ඉපදුනේ කොහොමද? ඒ හටගත්තේ කොහොමද? ඒකට පදනම් වුනේ මොන මොන කාරණාද? මේවා පිළිබඳව නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට උත්සාහ කළ යුතුයි. ඒ පවතින ප්‍රඥාවෙන් ඒවා පිළිබඳව සොයා විමසා බලලා යමක් නිවැරදිව තේරුම් ගන්නට දරන උත්සාහය තමයි යෝනිසෝ මනසිකාරයයි කියලා මෙහි හඳුන්වන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර පරතෝ ഘോഷේ ඒ කියන්නේ අනුන් කියන දේ අනුන් ලියපු දේ අනුන් පෙන්වන දේ අපේ ප්‍රතික්ෂේප නොකොට එය හඳුනාගත්තාට වරදක් නෑ හැබැයි ඒ කියපු දේ ඒ ලියපු දේ ඒ පෙන්වපු දේ සැබවින්ම එසේ විය හැකිද එසේ වෙන්නට සාධක තියනවද මෙසේ යෝනිසෝ මනසිකාරයෙන් යලි යලිත් ප්‍රත්‍යවේක්ෂා කරලා බැලිය යුතුය ඒ යෝනිසෝ මානසිකාරයෙන් නැති වුණු තැන ඒ තැනත්තා අවිචාරශීලීව අන්ධ භක්තියෙන් දේවල් ග්‍රහණය කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ වගේම පරතෝඝෝෂයෙන් තොරව ඒ අනේකා කියන දේ අහන්නේ නැතිව අනේකා කියන දෙයට යොමු වෙන්නේ නැතිව ඒ අනුන් කියන හැම දෙයක්ම ප්‍රතික්ෂේප කරලා මම දන්නා දේ පමණයි සත්‍ය කියලා ගත්තු තැන ඉදමේව සත්‍යම් මෝගමඤ්ඤං කියන අනෙත් අන්තයට අපි ඇද වැටෙනවා. ඒ නිසා ඒ අන්තයට වැටෙන්නෙත් නැතිව මේ අන්තයට වැටෙන්නෙත් නැතිව මධ්‍යම ප්‍රතිපදාවෙන් සම්මා දිට්ඨිය අවදි කරන්නට ප්‍රඥාව අවදි කරන්නට පුද්ගලයෙකුට මේ පරතෝ ഘോഷය සහ යෝනිසෝ මනසිකාරය කියන කරුණු දෙක විශේෂයෙන් සාධක වෙනවයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ යෝනිසෝ මානසිකාරයෙන් කල්පනා කරලා බලද්දී තමයි යම්කිසි කෙනෙකුට කෙනෙක් කියන කරන දේහි සත්‍යසත්‍යතාවයේ මනවින් පැහැදිලි කරගන්නට පුළුවන් වෙන්නේ. අද සමාජය ගැන කල්පනා කළොත් අද දහම කියා දෙන ගිහි පැවිදි බොහෝ දෙනා සිටින නිසා ඒ ඒ අය දහම් කරුණු පහදනකොට තම තමන්ට දැනෙන හැටියට තම තමන්ට හැඟෙන හැටියට පහදනවාseම තම තමන්ගේ රුචි අරුචිකම් තම තමන්ගේ ආකල්ප තම තමන්ගේ සිතුම් පැතුම් නොඑක් දේවල් ඒවාට එකතු වෙලා මේ දහම විග්‍රහ කෙරෙන බව අපට අනිවාර්යෙන් පිළිගන්නට සිද්ධ වෙනවා. එහෙම එක් එක්කෙනාගේ මතිමතාන්තර එක් එක්කෙනාගේ සිතුම් පැතුම් ආකල්ප මේ දහමට එකතු වෙද්දී අපි මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට ඒ ධර්මයේ අනුව පිළිපදිනකොට ඒ සියලුම මතිමතාන්තර ඒ ආකාරයෙන් ගන්නට ගියොත් Taman පටලවෙන්නට පුළුවන් ඒ తত্ত্বය අද බොහෝ දිනෙකට ඇතිවෙමින් පවතින බවත් පේනවා. ඒ නිසා මේ தත්වයෙන් නැගී සිටින්නට නම් කවුරු කොහොම කිව්වත් මොනතරම් පිළිගත හැකි භික්ෂුන් වහන්සේ නමක් හෝ ගිහි උතුමෙක් විසින් කරුණු පැහැදිලි කළා වුණත් ඒ කියන කාරණේ ප්‍රතික්ෂේප නොකොට එය ශ්‍රවණය කිරීම වරදක් නොවේ. ඒ ශ්‍රවණය කරන්නාseම ඒ යෝනිසෝ මානසිකාරයෙන් විමස විමසා බැලිය යුතුයි. මේ කියන කාරණේ මෙසේ සිදු වෙන්නට පදනමක් තියනවාද? මේක හේතු යුක්ති සහිතද? මේ කියන ක්‍රමයට කෙලෙස් නසන්නට පුළුවන්ද? මේ කියන ක්‍රමයට නිවන් දකින්නට පුළුවන්ද? සැබවින්ම මේක ප්‍රායෝගිකද? ඒ විදිහට සිතා බලලා ක්‍රියාත්මක කරලා බලලා වරද නිවරද මග නොමග තෝරා ගන්නට Taman දක්ෂ වෙන්නට ඕනේ. එහෙම දක්ෂ වුණොත් විතරයි ඒ පුද්ගලයාගේ సంతානෙහි ප්‍රඥාව අවදි වෙලා සම්මා දිට්ඨිය වැඩි දියුණු වෙන්නේ. දිනක් බුදුරජාණන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේට ගැඹුරු දහම් කරුණු පහදා දීලා තථාගතයන් වහන්සේ විමසනවා සාරිපුත්ත ඒ මා කිව් කාරණය ඔබ ඒ ආකාරයෙන් පිළිගන්නවද සරියොත් හාමුදුරුවෝ දේශනා කරනවා ස්වාමීනි මම ඒක පිළිගන්නවා. හැබැයි මම පිළිගන්නේ තථාගතයන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන්, ධහම කෙරෙහි විශ්වාසයෙන් පමණක් නොවේ. මට තථාගතයන් වහන්සේ කෙරෙහි සද්ධාව තියෙනවා ධර්මයේ කෙරෙහි සද්ධාව තියෙනවා නමුත් ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සද්ධා මාත්‍රයෙන් මම මේ පිළිගන්නවා නොවේ මමත් නුවණින් කල්පනා කරලා බලලා දීර්ඝ කාලයක් මේ කරුණ මෙහෙමයි කියලා ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙනවා මම දිගු කලක් ඒවා භාවිතා කරලා තියෙනවා ඒ නිසා එය එලෙසමයි කියලා මට වැටහෙන නිසා මම එකහෙලාම ඒ තථාගතයන් වහන්සේගේ දේශනය සතුටින් අනුමෝදන් වෙනවා සතුටින් පිළිගන්නවා කියලා එතනදී සරියොත් මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේ සාදුකාර දෙනවා සාරිපුත්ත පණ්ඩිතයෝම පමණයි එසේ ප්‍රකාශ කරන්නේ ඥානවන්තයෝම පමණයි එසේ ප්‍රකාශ කරන්නේ හුදෙක් සද්ධා මාත්‍රයෙන් තව කෙනෙක් කියන කරන දේවල් පිළිගැනීම මත යම් කිසි කෙනෙකුට ප්‍රඥාව සම්මාදිට්ඨිය අවදි කරන්නට පහසු වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන්ම යෝනිසෝ මනසිකාරය ඒතනත්තා සතු විය යුතුය. එයින් තමයි දහම අදහම මග නොමග හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ ඒ තමන් තෝරා බේරා ගන්නා වූ කාරණය තමන් යලි යලිත් පුරුදු පුහුණු කරනකොට තමයි තමන්ට සිහියෙන් ප්‍රඥාවෙන් ඒවා ප්‍රත්‍යක්ෂ වෙන ප්‍රමාණයටයි නිවැරදි දැක්මක් ඇති කරගන්නට පුළුවන් වෙන්නේ ඒ නිසා පින්නතුනේ ඇසීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ බහුශ්‍රුත කියන ස්වභාවයටපත් වෙන්නට නම් ඒ බහුශ්‍රුත කියන වචනය සිංහලට පරිවර්තනය කරනවා බොහෝ ඇසූ පිරූ තැන් ඇති. ඒ සිංහල පරිවර්තනය ඊටාම වැදගත් වෙනවා අපට කාරණේ වටහා ගන්න. ඇසූ පිරූ තැන් ඇති. අහලා විතරක් තිබුණට හරියන්නේ නැහැ. පිරූ. පිරූ කියලා කියන්නේ ඒක පුහුණු කරපු. අහලා තියෙන්නටත් ඕනේ, අහපු දේ පුහුණු කරලා තියෙන්නටත් ඕනේ. ඒකයි ඇසූ පිරූ තැන් ඇති කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් දිනක් භික්ෂුන් වහන්සේ නමක් විමසනවා ස්වාමීනි බහුශ්‍රත වෙන්නට කෙනෙක් කොච්චර දහම් කාරණා දැනගෙන තියෙන්න ඕනද? මුළු ත්‍රිපිටකයම ඉගෙනගෙන තියෙන්න ඕනද? පිටක දෙකක් ඉගෙන ගත්තාම ඇද්ද? එක පිටකයක් ඉගෙන ගත්තාම ඇද්ද? කොච්චර දේවල් දැනගෙන තියෙන්න ඕනද බහුශ්‍රත වෙන්න? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම්කිසි කෙනෙක් එක් ගාතාවක් දැනගත්තත් ඒ දන්නා ගාතාව නිවැරදිව අරුත් හඳුනාගෙන එය පිළිපදිනවා නම් ඒ අනුව හැසිරෙන්නා වූ තැනැත්තා බහුසුතේකේ කියලා කියන්නට පුළුවන්. ඒ කුමක් නිසාද? ඇසූ පිරූ තැන් ඇති නිසා අහපු දේ Taman භාවිතා කරන නිසා අනුගමනය කරන නිසා ඒ ප්‍රතිපත්තියක් හැටියට ප්‍රගුණ කරන නිසා ඒ නිසා බෞද්ධයින් හැටියට අපේ දහම් ඇසීම විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ දහම් පොතපත කියවීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ අපේ සම්මා දිට්ඨිය තීව්‍ර වෙන්නට නම් ප්‍රඥාව අවදි වෙන්නට නම් ඒ අහන කියවන දේ යලි යලිත් සිහිනුවණින් ප්‍රත්‍යවේක්ෂා කරමින් එය Tamanගේ දෛනික ජීවිතය සමග මුසු කරගෙන අත්හදා බලමින් ප්‍රායෝගිකව පුහුණු කරන්නට ඕන. එසේ කරද්දී තමයි මග නොමග කුමක්ද කියලා Tamanට හරියටම ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් එතනට යන ප්‍රමාණය මත තමයි අපේ සම්මා දිට්ඨිය කොතෙක් වැඩෙනවද නැද්ද කියලා විනිශ්චය වෙන්නේ පිනතුනේ. යම්කිසි කෙනෙකුට ප්‍රඥාව තියෙනවා නම් ඒ ප්‍රඥාව ඇති පුද්ගලයා කාරණා තුනක් මනවින් හඳුනා ගන්නවා. සම්මා දිට්ඨියයි කියලා කියන්නේ නිවැරදි දැක්ම. යමක් නිවැරදිව දකින්නට නම් මේ සංස්කාර ධර්මයන් පිළිබඳව කරුණු තුනක් හරි හැටි හඳුනා ගන්නට ඕන. ඒ කාරණා තුනම දැකගන්නේ ප්‍රඥාව නැමැති ආලෝකයේ. ප්‍රඥාව අවදි වෙන අවදි වෙන ප්‍රමාණයට මේ කරුණු වඩා ප්‍රකටව දැනගන්නට ඕන. මොනවද ඒ කාරණා තුන? සියලුම සංස්කාර ධර්මයන්ගේ හේතුඵල සම්බන්ධතාවය පිළිබඳව දැකගන්නේ දැනගන්නේ යම්කිසි පුද්ගලයෙක් Tamanගේ సంతානෙහි ගොඩනැගෙන ප්‍රඥාවෙන්. ඒ වගේම සංස්කාර ධර්මයන්ගේ පොදු ලක්ෂණ හඳුනාගන්නේ ප්‍රඥාවෙන්. සංස්කාර ධර්මයන්ගේ පෞද්ගලික ලක්ෂණ එහෙම නැත්නම් අනන්‍ය වූ ලක්ෂණ හඳුනාගන්නේ ප්‍රඥාවෙන්. හේතුඵලය හඳුනා ගන්නවා කියලා කියන්නේ මේ නාම රූප ධර්මයන් අන්‍යෝන්‍ය ප්‍රත්‍යභාවයෙන් ක්‍රියාත්මක වෙන රටාව. චිත්ත නියාම, කම්ම නියාම, බීජ නියාම, ඍතු නියාම, ධර්ම නියාම වශයෙන් දේශනා කරලා තියෙන මේ නියාම ධර්ම එහෙම නැත්නම් හේතුඵල ධර්ම අන්‍යෝන්‍ය ප්‍රත්‍යභාවයෙන් ලෝකයේ තුල ක්‍රියාත්මක වෙන හැටි හේතුඵල නිර්මාණය වෙන හැටි හරියට දකින්නේ පුද්ගලයෙක් Tamanගේ ප්‍රඥාව තුලින් ඊළඟට පොදු ලක්ෂණ දකින්වාය කියලා කියන්නේ අනිත්‍ය බව දුක් බව අනාත්ම බව මේවා නාම රූප සියල්ලටම පොදුයි. සියලු සංස්කාරයන්ටම පොදුයි. ඒ පොදු ලක්ෂණ මනවින් දැක ගන්නට පුළුවන් වෙන්නේ ප්‍රඥාවෙන්. ඒ වගේම ඒ ඒ සංස්කාර ධර්මයන්ට තවත් පොදු වෙන යම් යම් ලක්ෂණ එක වගේ ලක්ෂණ තියෙන්නට පුළුවන්. උදාහරණයක් හැටියට රාගය සහ සද්ධාව ගත්තාම එක ළඟින් යන ගති ලක්ෂණ තියෙනවා. ද්වේෂය සහ නෛෂ්ක්‍රම්‍ය ගත්තාම එක ළඟින් යන එක වගේ පෙනෙන ගති ලක්ෂණ තියෙනවා. ඒවා වෙන්කොට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ ප්‍රඥාව ඇති පමණටයි. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි සංස්කාර ධර්මයන්ගේ පෞද්ගලික ලක්ෂණ. එහෙම නැත්නම් අනන්‍ය වූ ලක්ෂණ. ඒ කියන්නේ පඨවි ධාතුව වගේ නෙවෙයි ආපෝ ධාතුව. ඒ වගේ නෙවෙයි තේජෝ ධාතුව. ඒ වගේ නෙවෙයි රාගය. ඒ වගේ නෙවෙයි ద్వේෂය. ඒ වගේ නෙමේ සද්ධාව. මේවා එකින් එකට වෙන් වෙන් වූ ගති ලක්ෂණ තියෙනවා. රාගය සහ සද්ධාවේ එක වගේ පෙනෙන ලක්ෂණ තිබුණට වෙන්වෙන්ව හඳුනා ගන්නට තියෙන පෞද්ගලික ලක්ෂණත් තියෙනවා. ද්වේෂය සහ නෛෂ්ක්‍රම්‍ය ඒ දෙදෙනාම අතහැරීම කියන කාරණයෙන් එක වගේ පෙනුනට ද්වේෂය සහ නෛෂ්ක්‍රම්‍ය හඳුනා ගන්නට අනන්‍ය වූ වෙන්වෙන් වූ ලක්ෂණ තියෙනවා. මේවා හරියට වෙන්කොටගෙන මේ සංස්කාර ධර්මයන්ගේ පෞද්ගලික ලක්ෂණයි මේ පොදු ලක්ෂණයි මේ හේතුඵල වශයෙන් අන්‍යෝන්‍ය බද්ධ වෙලා ක්‍රියාත්මක වෙන ආකාරයයි කියලා යම් කෙනෙක් ප්‍රඥාවෙන් මේ සංස්කාර ධර්මයන් විනිවිද දකිනවා නම් ඒ දක්නා ප්‍රමාණය මත තමයි ඒ තනත්තාගේ සම්මා දිට්ඨිය හඳුනා ගන්නට වෙන්නේ සම්මා දිට්ඨිය තීරණය වෙන්නේ. ඒ නිසා යම් කෙනෙක් යෝනිසෝ මනසිකාරයෙන් යලි යලිත් විමසා බලමින් සිහියෙන් සහ ප්‍රඥාවෙන් මේ ධර්මතාවයන් ප්‍රත්‍යක්ෂ කොට ගන්නට උත්සාහවත් වෙමින් තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් දන්නා දහම් කරුණු විමසිලිමත් නුවණින් භාවිතා කරන කරන තරමට ඒතනත්තා අගතිගාමී නොවි අන්ධභාවයටපත් නොවි සම්මා දිට්ඨිය ඇති කෙනෙක් බවට පත් වෙන්නට මඟ තනා ගන්නවා. ඒ නිසා මේ හතරවෙනි උපාසක ගුණය හැටියට දක්වන්නේ අර දිට්ඨ මංගල, සුත මංගල, මුත මංගල ආදිය තුල අගතිගාමීව හිර වෙලා ලෝකයේ තුල හොඳ නරක විනිශ්චය කරන්නට ඒබඳු ප්‍රාථමික කාරණා භාවිතා නොකොට සම්මා දිට්ඨියෙන් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මේ හේතුඵල ධර්ම න්‍යාය ලෝකයේ තුල ක්‍රියාත්මක වෙන හැටි සංස්කාර ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය මනවින් හඳුනාගෙන ලෝකය මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවයි කියලා යම් කෙනෙකුට නිවැරදිව හඳුනා ගන්නට පුළුවන් නම් ඒ ගුණය තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන් තුළ තිබිය යුතු එක් උපාසක ගුණයක් හැටියටයි මෙහිදී දේශනා කරන්නේ.